හිත මේ දක්වා මේ පටිච්චසම්පාද ධර්ම ධර්මයන් දේශනා මාලාව පිළිපැත් කරගෙන ලබන්නේ බොහෝ විට බෞද්ධ දර්ශනයේ තිබෙන ගැඹීර ධර්මයක් වශයෙන් පටිච්චසම්පාද ධර්මයන් සැලකනු ලබනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ හැමෝට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගියාට පසු ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ හරිම පුදුමයි මේ පටිච්චසමුප්පාදේ ඉතාම ගැඹුරු ගැඹුරුයි ගැඹුරු ලෙසින්මයි දිස්සන්නේ. නමුත් මට නම් මේක ඒ තරම් ගැඹුරක් වශයෙන් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න එපා ආනන්ද මේක ඉතාම ගැඹුරුයි. ගැඹුරු වශයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයන් දැස්නේ ගන්නෙ. මෙන්න මේ ධර්මයේ අවබෝධ නොකළ නිසා, ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ප්‍රතිවේද නොකළ නිසා මේ ලෝකයේ සත්‍ය නැවත නැවත ඉපදෙකදී මේ සංසාර දුක නැවත නැවත අනුභව කරනවා කියන කතාව ප්‍රකාශ කළා. මහා නිදාන සූත්‍රයේ තියෙන පාඩ එක සිංහල අදහස පමණයි අපි මේ ප්‍රකාශ කළේ. පාලි පාඩ නොකිය. එතකොට ඒ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ කර ගැනීම තුළින් විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයන් ක්‍රියාත්මක කරන ආකාරය දැකීම තුළින් කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගන්නට පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ නොකළ නිසාම අර්බෝධ කර ගන්නට නැති නිසාම සංසාරයේ නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි ගමන් කරන්නට සිදු වෙනවා. ඒක නිසා සෑම බෞද්ධයෙකුම වාගේ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් සුදුසුයි. අප මේක ප්‍රථමයෙන් ප්‍රකාශ කළා පරිසම්පාද ධම්මචක්‍රයේ එක ජීවිතයකදී කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. කියන්නේ එක ජීවිතයකට පමණක් සීමා කළ පරිසම්පාද ධර්මයන් විස්තර කරන ආකාරය ඒදී අපි ප්‍රකාශ කළේ. ඊට අමතරව මේ පරිසම්පාද ධර්මයන්ගෙන් විස්තර වෙන අවිජ්ජා සංඛාර ආදී පදවල අර්ථ නිරූපණයක් දැක්වුවා. විවිධ විවිධාකාරයෙන් ඒ අර්ථ නිරූපණක් පෙන්වන්න කලේ. ඊට පස්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කතාව විස්තර කළා. අද අපිට කතා කරන්න තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන සංඛාර නිසා විඥානය ඇති වෙනවා කියන කතාව. පටිච්ච සම්පද ධර්මයේ තියෙන ගැඹුරුම තැන තමයි මෙතන. ගැඹුරුම තැන කියන්නේ කෙනෙකුට කිව්වට තේරෙනවා කියන එක නෙවෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නැති ගැඹුරු භාවයයි මෙතන තියෙන්නේ. මේ අවිද්‍යාව නිසා කුසල කුසල සංස්කාර චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. ඒ කුසල කුසල චිත්ත සංස්කාර ධර්මයන් නිසා නැවත පුනර්භවයක් ගැන දෙයක්. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන්නේ. මේක ගැඹුරු බවක් තේරෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින එකයි. ඔය කියන එක තේරුම් ගන්න එකේ ඇති ගැඹුරු භාවයක් නේ. නමුත් මේක පැහැදිලි වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන් වන්නේ නැත්තම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීමට හැකියාව ලැබෙන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එක අත්දැකපු කෙනෙකුට පමණයි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නොදස්සම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා කියන කාරණාව හරියට පැහැදිලිව දැකපු කෙනෙක් තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් කියන අවිද්‍යාව නිසා සංස්කාරය තියෙන සංස්කාර නිසා විඥානය තියෙනවා කියන එක ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙනවා ඉතින් මේ ඇයිට ඒක අවබෝධය ලබන්නට පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ කෙසේ වෙතත් අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධයේ සිදුවෙන ආකාරය ගැන සරල වශයෙන් අපි කරුණු ටිකක් කියා දෙනවා. එතකොට මේ ඇයිට තේරුම් ගන්නට තරමද්දුරට හෝ පුළුවන් වේවි අවිද්‍යා තුනේ සංස්කාර ඇතිවීමත් සංස්කාර තුනේ නැවත ප්‍රතිසංවිඥානයක් ගෙන දීමත් සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීම නිසා සංස්කාර නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධහ සංස්කාර නිරෝධ. එතන අවිද්‍යාව කියනකොට මේක කලින් මේ අවිද්‍යාව විස්තර කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා බොහෝ විට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව කියන පදයේ විස්තර කරන ලබන්නේ කතමාජ වික්ඛේ අවිද්‍යාව යංකෝ වික්ඛේ දුක්ඛේ අඥානං දුක්ඛ සංදේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අයං උච්චති වික්ඛේ අවිද්‍යාව කියන පාඩේ මේ විදිහට නෙවෙයි අවිද්‍යාව විස්තර කරන විවිධ අර්ථ දක්වන පාඩ තියෙනවා. මේක තමයි බහුල වශයෙන් භාවිත කරන ලද පාඩේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද මහණෙනි? දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සමුදය සත්‍ය දකින්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවලිය දන්නේ නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදක්කමට තමයි අවිද්‍යාව කියන්නේ. මෙහිදී මේ කල්පනා කරන්නට පුළුවන් අපි මේවා පොත්පත් වලින් කියවලා තියෙනවා ඒ වගේම ධර්ම දේශනා වලින් අහලා තියෙනවා අපි මේක දන්නයි කියන්නේ. ඉතින් දැනීමක් නෙවෙයි මෙතන නොදස්කම කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම දැනීමක් නැතිකම නෙවෙයි නොදස්කම කියන එකෙන් අදහස් කරන්නේ. මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ම අත්දකලා නැහැ කියන එකයි. දුක්ඛ සත්‍ය මේකමයි කියලා ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකලා නැහැ. මේ විදිහටමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ කියලා තමාගේ හදවත තුළින්ම තමාගේ සිතින්ම ඒක අත්දැකලා නැහැ. මේක තමයි නිරෝධ සත්‍ය කියලා සෝවාන්වත් නොවිච්ච කෙනෙකුට කොහොමවත් අත්දකින්නට බෑ. ඒක නිසා කිසිවෙක් පුත්තජන භූමියේ සිටින ඒක අත්දැකලා නැහැ. ඒ වගේම මේකමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය කියලා. ඒ කියන්නේ නිරෝධ සත්‍යය ලැබෙන්නේ මේ මේ විදිහට මනස ක්‍රියාත්මක වීම තුළින් මේ මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් කියන කරුණ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකලා නැහැ. අන්න ඒකයි මෙතන අවිද්‍යාව කියන්නේ නැත්නම් ওই කරුණ පිළිබඳ දැනීම ඇති කර ගැනීම නෙවෙයි. එතකොට මේ අවිද්‍යාව තිබෙන තාක්කල් සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ චිත්ත සංස්කාර නැති වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් ඔය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවිද්‍යාව වශයෙන් දැකීමට වඩා ඊටාත්ම ප්‍රායෝගික අර්ථ නිරූපණයේ විය යුත්තේ අස්මිමානය නොදැකීම අවිද්‍යාව කියන්නේ. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. ඕනෑම පුද්ගලයෙකුගේ සිත තුළ තියෙනවා මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මේතිමානං අස්මිමානං මම කියා කෙනෙක් සිටිනේ කියන හැඟීමෙට තමයි අස්මිමානය කියන්නේ. මේක සක්කාය දිට්ඨිය නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ මේ ආත්මයක් තියෙනවා කියන හැඟීම. මේ එයාගේ අයගේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කර සෝවාන් ආදී මාර්ගඵල ලැබුණු සකදාගාමී අනාගාමී විචයගාවක් තියෙනවා. අර මම කියන හැඟීම. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙනවා. මෙන්න මේකට තමයි අස්මිමානය කියන්නේ. මෙන්න මේ අස්මිමානය නිරුද්ධ කිරීමෙන් තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එතකොට මේ අස්මිමානය නිරුද්ධ කිරීමට නම් විදර්ශනා භාවනාවක් අනිවාර්යයෙන්ම කළ යුතුම වෙනවා. ඒ විදර්ශනා භාවනා කිරීමේදී සිත තුළ ජීවන සමාධිමත් සිතක් තිබිය යුතුමයි විශේෂයෙන්ම අරූපාවච ධ්‍යාන මට්ටමට සමාන සමාන වන ආකාරයේ සමාධි මට්ටමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එයින් පහළ මට්ටම් වලදී මේක දකින්නට බැහැ. ඒක නිසා ඒ සමාධි ප්‍රඥා දෙක හොඳටම දියුණු කෙනෙක් තමයි අස්මි මාන්නේ නිරුද්ධ කරන්නේ යම් කිසි කෙනෙක් එහෙම දියුණු වෙලා සිටිනවා නම් අනාගාමි වෙච්ච කෙනෙක් නම් ඔහු භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ මුළු රූපස්කන්ධයම සම්පූර්ණයෙන්ම ජීවි යාමක් දකිනවා මේක අනිත්‍ය දැකීමක් නෙවෙයි අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙ වෙනස් වෙ නැති නැති යන එක මේ රූපය නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් යන එක ඊට පෙර ඒ ඊට පෙර භාවනා අවස්ථාවලදී අත්දකින්නට පුළුවන් හැම මොහොතේම සම්ප්‍රේකට ලක්ෂ කෝටි වාරයකට වැඩි ප්‍රමාණයක් ඊටත් වැඩි වේගයකින් මේ රූප බිඳිනවා නැති වෙනවා ඇති වෙනවා ආය නැති වෙනවා ආය නැති වෙනවා ඒ වගේම තමන්ගේ සිතත් ඒ ගාගෙම ඊටත් වඩා වැඩි වේගයෙන් බිඳින ආකාරය දකින්න පුළුවන් මේ අනිත්‍ය දර්ශනයක් ඒ අනිත්‍ය දර්ශනයේ ඉක්මවාගේ එකක් තමයි අපි මේ කතා කරන්නේ අර ඒ භාවනා කරගෙන යනකොට දර්ශනා භාවනා කරන මේ ඔක්කොම දියවි යනයි කියන්නේ. දියවි යාම කියන එකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වචනේ තමයි නිරෝධය කියලා. නිරුද්ධ වී නිවි යනයි කියන්නේ. ඒක තමන්ගේ මුළු රූප කයම සම්පූර්ණයෙන්ම ශේෂ මාත්‍රයක්වත් නැතුව නිරුද්ධ වී නිවි යෑමක් ඒ නිවී යාම සමගම මුළු විශ්වයේ යන්තා රූප තිබෙනවා නම් ඒ සියලුම රූප නිවී ජීවි යාම සම්පූර්ණයෙන්ම සිතට අරමුණු නොවීමක් සිදුවෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මුළු විශ්වයම තනිකර ශිෂ්‍ය අභ්‍යවකාශයක් බවට පරිවර්තනය වෙන අවස්ථාවක්. Tamange ශරීරයත් සහිතව. එතකොට මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම රූපාවච ධ්‍යාන චිතකට සිතපත් කරන අවස්ථාවක්. මේක විදර්ශනා භාවනා තුළින් අරූපාවච ධ්‍යාන වලට යන්න පුළුවන් එක් අවස්ථාවක් පමණයි. ඔය ආනිච්ච සප්පාය වැනි මධ්‍යම නිකායේ තියෙන සූත්‍ර වල මේ කරුණ මම කියනවා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දක්වා දෙන්නේ. එතකොට මේ විදිහට මේ මුළු විශ්වයම තනිකරම හිස්සී ගියාට පසුව, දියවි ගියාට පසුව හිස්සී නෙමෙයි. ඒ දියවි ගියාට පස්සේ ඊට වෙන්නේ නාම ධර්මයක් තෝමත්ම සියුම් නාම ධර්මයක්. මේ නාම ධර්මයක් දෙවි යනවා දැක්කොත් එහෙම භාවනාව තුළින් එතකොටම Tamanට තේරෙනවා මුළු විශ්වය පුරාම මේ මම කියලා සත්‍ය කියලා ගන්න මොකක්වත් දැන් නැහැ නේ මමයා කියන එක ඉවරයිනේ කියලා තේරෙනවා මමයා කියලා යම්කිසි සත්‍යයක් අපි ගත්තනම් පුජ්‍යලයක් ගත්තනම් ඒක වැරදි දෘෂ්ටියක් මේ මමයා කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා එතකොට ඒක දකින්නකොටම අර අස්මිමානය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීම දකින්නකොට තමාගේ ලෝකයේ තුල තමන් කියලා කෙනෙක් නැහැ, සත්‍යයක් නැහැ, ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීමක් ලැබලා තියෙන්නේ. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම ලෝකයක කිසිම දෙවියෙක්, කිසිම ග්‍රහණයක්, කිසිම මාරයෙක්, කිසිම අමනුෂ්‍යයෙක්, කිසිම තිරිසන් සතෙක්, කිසිම මිනිහෙක්, කිසිම අන්තිසි සත්‍යයක් නැති බව. පැහැදිලිවම දැකලා තියෙන්නේ. තමා වගේමයි බාහිර ලෝක. ඒතකොට තමා කිසිම කෙනෙකුට අයත් හෝ තමා කිසිම කෙනෙකුගේ නෑදෑයෙක් මිත්‍රයෙක් නොවන බව පැහැදිලිව දක්ෂණය වෙනවා. ඒ වගේම අනිත්‍ය කෙනෙක් තමාගේ නෑදෑයෙකුත් මිත්‍රයෙකුත් දූ පුත්‍ර ආදී සම්බන්ධතාවයක් නැති මොනවත්ම නැති ධර්මයි කියලා වැදෙනවා. මෙතකොට තමයි අර උපාදාන ගිලිහියාම සිදුවන්නේ මේ විදිහට හතර ආකාරයකින් මේ සෝමිය දර්ශනය මේ ගිලිහියාම දකින කුඩා පුද්ගලයාගේ සිද්ද තුළ අර අස්මිමානයේ කියන එක නිරුද්ධ වෙනවා ඊට පස්සේ සම්පූර්ණ ශිස්සු හිතක් තියෙන්නේ ඊට පස්සේ ඉච්ඡර භාවනා කරන් භාවනා කරන්න වාඩි වෙනකොට මේ සිද්දටපත් වෙනවා ඊට පස්සේ මොකක්වත් කරගන්න නැහැ කොච්චර රූපය අධ්‍යා බලන්න බෑ රූප පේන්නේ සිත අධ්‍යා බලන්න බෑ සිත දර්ශනය වෙන්නේ ඉතින් මෙතෙන්දී බොහෝ දෙනෙක් කල්පනා කරනවා රැවටෙන අවස්ථාවක් තියෙනවා මේ අන්තිම තැනට පැමිණියයි කියලා. ඒ අන්තිම තැනට පැමිණියයි කියන හැඟීම තියෙන තාක්කල් එයින් එහාට එවැනි පුද්ගලයෙකුට ගමන් කරන්නට බෑ ඒක වැරදි අදහසක්. ඉතින් යම් කිසි දවසක ඒ අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්මයන් ඒ කියන්නේ අර මොකක්වත් නැතිලා ගියේ තියෙන අවස්ථාවේ තියෙන ස්කන්ධ ධර්මයන් විශේෂයෙන්ම නාමස්කන්ධ හතර පංචස්කන්ධ නෙමෙයි. ඒ නාමස්කන්ධ ධර්මයන් හතර පැහැදිලිව දැකලා ඒකත් නිවි යාම දැක්කොත් රහත්ෝ කෙනෙක්ගේ විමුක්ත සිත උදා වෙනවා. නිදහස්ව සිත. මෙන්න මේ විමුක්ත සිත උදා වුණාට පස්සේ එවැනි පුද්ගලයාගේ සිත තුළ කිසිම සංස්කාර ගැලීමක්, සිතිවිලි ගැලීමක් නැහැ. ඕනෑ තරම් වෙලා ඉන්න පුළුවන් මොකක්වත් සිතිවිලි සිතට එන්නේ නැහැ. පැයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, දවසක් නෙවෙයි, තුනක් නෙවෙයි ඕනෑ තරම් ඉන්න නිරායාසයෙන් සිතිවිලි ගැලීමක් ඉන්නේ. එහට කවර රූපයක් දැක්කත් දැකීම මාත්‍රයි හොඳයි කියලා හිතන්නේ නැහැ නරකයි කියලා හිතන්නේ නැහැ ගැහණියක් කියලා හිතන්නේ නැහැ මිනිහෙක් කියලා හිතන්නේ නැහැ ලස්සනක් නැහැ කැතක් නැහැ මොනම දෙයක්වත් නැහැ දැක්කා ඉච්චරයි ඒ දැනීම මාත්‍රෙන් අතර වෙනවා දැන් මේ මේ පාඩලි කියනකොට ඒක ඒක දේවල් දකින්නවනේ වැලි කැට දකින්නවා ගල් කැට දකින්නවා ඌව දැක්කයි කියලා හිතන්නේවත් නැහැ නේ කිසි සිතේ ඉඳලා ඒ වගේ එතකොට කනට ඇහෙන ශබ්දත් එහෙමයි නාසයට ගදිවට කයට මනසට දැනෙන මනස මොකක් අතරනුනේ අනිත් ඉන්ද්‍රයන් මේ විදිහට අරමුණු හාවට පස්සේ කිසිම දැනීමක් නැති යනවා එතකොට පැහැදිලිවම පේනවා අර අස්මිමානයේ කියන මම කියන හැඟීම තිබෙන තාක්කල්ම කලින් ඒවා තිබුණානේ ඒ තිබෙන තාක්කල්ම નિરાයාසයෙන් සිතවිලි ගැලීමක් ගලණය වුණා සිතවිලි ගලන්නට පටන් ගත්තා සිතියම ගැලීම සිදු වුණා ඒකට දැන් මේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ Tamange සිත නිසල වෙලා. ශාන්ත වෙලා සංසිඳිලා පටිපස්සද්ධියටපත් වෙනවා කියන්නේ සංසිඳිලා නිවිලා ගිහිලා කියන එක පැහැදිලිවක් දකින්න. ඉතින් එයාට ඕනේ නම් කැමැති තාක් වෙලා ඔහේ ඉන්නට පුළුවන් මොන්නම සිතිවිල්ලක් අතින්නේ. යම් කිසි වෙලාවකින් Tamanට ඕන නම් යම් කිසි දෙයක් ගැන මොන හරි සිතන්න හරි කියන්න හරි ධර්මයක් ගැන කල්පනා කරන්න හරි එතකොට ඕන නම් පුළුවන්. ඒක ආයාසයෙන් කරන දෙයක්. නිවාය වශයෙන් සිදුවන ක්‍රියාදාමයක් නෙවෙයි. ඕනෑම අවස්ථාවකදී මේ ඔක්කොම අත්හරිනවා කියන හැඟීම ඇති වෙන්න යන්නේ තප්පරයකින් ලස්සකින් එකක පමණ ඉතාසලු කාර්යයක්. ඒ හැඟීම එනකොටම අර සිත නිකම්ම උඩට මතුවේ. ඊට පස්සේ මොකක්වත් සිටියේ අත්හරින්නේ කියන අදහස ඒක කොහොමද අවශ්‍ය වන්නේ. එතකොට එවැනි කෙනාට ඉතාමත්ම පැහැදිලිව දැක්සනේ වෙනවා මනේ මගේ සිත තුළ අවිද්‍යාව ඉස්සර තිබුණා නොදක්කම තිබුණා ඒ නොදක්කම තිබෙනින් තිබිච්ච නිසා මේ විදිහට විවිධ තිතිවිලි ගැළුවා ලෝභයත් ආවා ද්වේෂයත් ආවා මුලාව මෝහයත් ආවා ඉතින් නොඑක ආකාර අකුසල් සිතිවිලිත් ආවා කුසල් සිතිවිලිත් ආවා නායිත්‍ය කරුණාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම සංස්කාර ධර්ම මෙවැනි චිත්ත සංස්කාර ධර්ම මේක තිබුණු නිසා ගැලුවයි කියන එක පැහැදිලිවම ඔහුට පේනවා. එතකොට මේ ධර්මයේ නිරුද්ධ වෙච්ච නිසා මගේ සිත දැන් විමුක්තයි කියලා දක්ිනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා විමුක්තස්මේ විමුක්ත මේටි පජානාති කියලා. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණායි කියලා දකිනවා කියන එකයි අදහස. ඒක මේ බොරුවට දකින හිතන එකක් නෙවෙයි පජානාති කියන එක පැහැදිලිව තමන් අත්දකින්නේ. එතකොට එවැනි කෙනාට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ අවිද්‍යාව මගේ නිරුද්ධ වුණා. ඒක නිසා සංස්කාර මෙලෙස නිරුද්ධ වුණා කියන කතාව ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක දකින්නද බෑ ඔය කියපු අත්දැකීම ලැබපු නැති කිසි කෙනෙකුට. ඒක දකින්න බැරි නිසාම මේ ධම්මේ ඊටාම ගැඹිරයි. ඕක දැක්කම නැවත ඉදීමක් නෑ සංසාරේ ඉදීම දෙයක් නෑ. ඉතින් ඕවා දකින්න කියලා නැවත නැවත ඉදීම දෙයක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒත සබ්බයක් ආනන්ද ධම්මස අනුබෝධ අපටිවේදා එවමයන් පජා දීඝමග්ගාන සංදාරිතං සංසාරිතං මේ ධර්මයේ නොදත් නිසා ආනන්ද මේ ලෝකේ සත්‍ය මේ මුළු සංසාරයේ පුරා දිගින් දිගට ඉඳින් ඉඳින් මෙරි මෙරි යනවා එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සහ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන එක ওই විදිහට තමයි ප්‍රායෝගික වශයෙන් හදවත තුලින් දකින්න. එතකොට ඒ පුද්ගලයාට දැන් අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරගෙනාට සංස්කාර නිරෝධ විඥාන නිරෝධෝ කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන්. ඒ පුද්ගලයාට තමයි පුළුවන් වන්නේ සංඛාරපත්‍ය විඥාන සංස්කාර නිසා නැවත නැවත භවයේ යන්නේ මේ විදිහටයි කියන එක අත්දකින්න. අත්දකින්න මේ අනිත් අයට. කාටවත් ඔය කොච්චර කිව්වත් අත්දකින්න. මේ ධර්මයේ දකින්න නැති කිසිම කෙනෙකුට මේ ධර්මයේ අත්දකින්නට බැහැ බැහැ බැහැ. එතකොට මේ සංස්කාර පත්‍ය විඥානං වෙනවා එකwidehatකින් අනිත් පැත්තෙන් බලපුවම මේක විරුද්ධ පැත්ත බලනකොට පරිලෝම පැත්ත සංඛාර නිරෝධහ විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමේ විඥාන නිරෝධ. දැන් අර විදිහට සංස්කාර ඔක්කොම සිත තුළ නැහැ. සිත නිසල වෙලා සාන්ත වෙලා ඒ දැනීමක් තියෙනවා කිසිම අරමුණක් නැහැ. Tamange ඒ සිත තියෙන පුජ්‍යලයාගේ ඇඟවත් ඒ සිත ගණන් ගන්න. එතන පුජ්‍යලයා කියන වචනේ වැරදි. يعني එහෙම පුජ්‍යලෙක් ලෝකේ නැහැ. රහත් වුණා කියලා කෙනෙක් ලෝකේ නැහැ. එතකොට රහත් වුණාට පස්සේ පින්නම් පානවා කියන කුජලයකුත් ලෝකේ නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්මයන් ඇති ඇති නැති නැති යා. ඕවා නොදක්කය තමයි මේ විදිහට කුජල අදහස් දාලා සත්‍ය කුජල සංඥා දාලා කතා කරන්නේ. එතකොට එවැනි කුජලයාගේ දැන් සිත තුළ මොනවා සිටිලි කරන්නේ නෝ ඕනතර නිකන් ඉන්න පුළුවන් නිරායාසයෙන් සිටිලි ගෙනින්නේ. ඉතින් ඒ කුජලයා දැන් අපි හිතමු බණක් කියලා නැත්නම් භාවනා කරනවා මෛත්‍රී කරනවා මොකක් හරි කරනවා කියලා. ඒ කරනකොට පැහැදිලිවම එයාට ඕන නම් එක ශරණයකින් යටිසිතට හිත යොමු කරනකොටම අර මොකක්වත් නැති විමුක්ත සිත දකිනවා. විමෝචන චිත්ත විමෝචන චිත්තම් තේ පජානාති කියලා ඒක බුදුහාමුදුරු දක්වන විමුක්ත සිත විමුක්ත සිතක් කියලා ඒක දකිනවා කියන්නේ. එතකොට ඒක එහෙමම තියෙද්දි මතු පිසිතින් මේ ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා අර යටිසිතට මේක ගැට ගැහෙන්නේ. ඒකට සම්බන්ධ වන්නේ. මේක වෙන් වෙච්ච දෙකක්. විසංයුක්තෝ විප්‍රමුක්තෝ කියන වචනයක නිසා බුදුහාමුදුරුවෝ දක්වන සංයුක්ත වෙලා බැඳිලා නැහැ. ඒ වගේම එකට එකට එකතු වෙලා නැහැ. ඒකයි විසංයුක්තෝ විප්‍රමුක්තෝ. ඒ දෙක වෙන් වෙලා තියෙන්නේ. දෙක දෙකක්. එතකොට පැහැදිලිවම පේනවා මේ කරන ක්‍රියා එකක්වත් කුසල්වත් නෙවෙයි අකුසල්වත් නෙවෙයි. ඒ අවුදු ක්‍රියා මාත්‍ර පමණයි කරන ක්‍රියාදාමය විතරයි. මෙන්න මේ தත්ත්වය නොදැව කිසි කෙනෙකුට කියන්නට බෑ මේ රහත් වූ කෙනෙක් කුසල අකුසල් කරන්නේ නැත්තේ හේරණි කෙනෙක් කර දේවල් ක්‍රියාමාත්‍ර පමණයි කියන එක කිසි කෙනෙකුට අත්දකින්න පුළුවන් ක්‍රියාදාමය නේ කියන්න පුළුවන් ලියන්න පුළුවන් ඒක වෙන දෙයක් අත්දකින්න දෙයක් එතකොට තේනවා තමන්ගේ සිත තුළ සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා කියලා මෙන්න මෙහිදී පැහැදිලිම දර්ශනයක් ඇති වෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංස්කාර කියන්නේ අන්තිසාවක් නෙවෙයි සිත තුළින් નિરાයාසයෙන් සිතවිලි ගලා යාමේ ශක්තිය නැත්නම් සිත තුළින් નિરાයාසයෙන් සිතවිලි ගලන එක කියන්නේ. ඒවා කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් ධ්‍යාන සිත් වෙන්නත් පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අවිද්‍යා පත්‍ය පුඤ්ඤාවි සංඛාරා අවිද්‍යා පත්‍ය පුඤ්ඤාවි සංඛාරා අවිද්‍යා පත්‍ය ආනිඤ්ඤාවි සංඛාරා කියන්නේ. අවිද්‍යාව නිසා කුසලුත් වෙනවා. අවිද්‍යාව නිසා අකුසලුත් වෙනවා. අවිද්‍යාව නිසා ධානසිකුත් ඇති වෙනවා. ආනන්ද කියන්නේ නොසලෙන තත්ත්වයට පත් වූ සිත. එතකොට මේ විදිහට ඒ කුසල ලකුසල් සිදු නොවන ප්‍රත්‍යය ඔහු අත්දැකලා තියෙනවා. දැන් මේ සිත දිගින් දිගට ගලාගෙන යනවා මරණ මොහොත දක්වාම. සද්ද නින්දකට ගියෝ සීන තිකලොත් වාගේ තත්ත්වෙදී ඔය මොකක්වත් නැහැ. ඉතින් මොකක්වත් නැතුව සම්පූර්ණ හිස් භාවයකට යනවා. ඔක්කොම නිවිලා යනවා. එහෙම නැති අවස්ථාවලදී නිකන් ඉන්න වෙලාවට ඕන තරම් වෙලා ඒ සිතින් ඉන්න පුළුවන් මොන මරමුණක් වගේ දැනීමක් පමණයි. ඉතින් මත පිට සිතින් ඕන නම් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ පිළිබඳ ඕන සිතිවිල්ලක් ඕන නම් හිතන්න පුළුවන්. Taman ඕන විදිහට හිතේ. හොඳයි කියලා හිතන්න පුළුවන් නරකයි කියලා හිතන්න. ලස්සනයි කියලා හිතන්න පුළුවන්, කැතයි කියලා හිතන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්න නැහැ උඩේ තියෙන දේවල්. ඒක නිසා නත්තිකාකන් අකුබ්බස්ස කියලා කියලා තියෙනවා මේ එවැනි කෙනාට මෙහෙම ඍගාකා දින පාණින් මිකේ වනෝනාස හරිය පාණිනා විසං නාබ්බණං විසමන්නේති නත්තිපාපන් අකුබ්බසෝ කියන්නේ. අතේ තුවාලයක් නැත්තම් හරිය පාණිනා විසං අල්ල අතින් අල්ල ඕනෑම විසක් අරන් දාන්න පුළුවන්. මොකද තුවාලයක් නැතිව ඇතුළට උරාගන්නේ තුවාලයක් තියෙන පුද්ගලයා විශාල කරන අතත්තකට දාන්න ගියොත් ඒ විශාල තුවාලය තුනේ ශරීරය පුරාගෙන ශරීරගත වෙනවා ඒක ඒ බුදුහාමුදුරු කියන අතේ තුවාලයක් නැත්නම් විශාලගෙන යන ඒ වගේ නැති පාපන්න කුබ්බතෝ අරවාගේ සිතක් තියෙන කෙනාට මොකක්වත් නැතුව අත්හැරලා තියෙන නිසා මොනම පාපයක්වත් නැහැ කියනවා පාප ඇසිදෙන්නේ නැහැනේ කුසල ඇතිෙන්නේ නැහැ කුසල සිදෙන්නේ නැහැ එතකොට මේ සිත ක්‍රියාත්මක වෙනවා මරණ මොහොත දක්වා දිවගෙන දිවගෙන යනවා එයාට තේනවා පැහැදිලිවම ඒ සිත පවතින හේතු. හේතු මොකද්ද? Taman උපදින කර්ම ශක්තිය තියෙනවා. බුදු වුණත් මැරෙන්න පින්නම් පාන ගන්න ජීවත් වෙන්නේ ඒක උපදින කර්ම ශක්තිය තියෙනවා. අවශ්‍ය නම් ආය සංස්කාර වලින් පුළුවන් බුදු කෙනෙක් වගේ උත්තරම කෙනෙකුට. ඒක වෙනම දෙයක්. නමුත් ආය සංස්කාර වලින් වෙන ජීවිතේ කෙවර වෙනවා අනිවාර්යයෙන්ම ඒ ආශිර්වාද වෙනාට පස්සේ. එතකොට මේ ආශ්‍රය ඒක පවත්වාගෙන යාමට හේතු පාදකෝ සත්‍ය කාරණා ප්‍රත්‍ය වෙන කාරණා. තමන්ගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය ධර්ම හදවත මේ වගේම පෙන්නේ හැලී මොළේ වගේ ඉන්ද්‍රිය. ඒ මොකක් හරි එකට අපි වාචයක් කියමු ඉන්ද්‍රිය නොවිය හරි මොකක් හරි කොටස් තියෙන. ඒ කොටස් වල යථා ක්‍රියාපරිදි යථා ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යාමට තරම් සුදුසු මට්ටමට ওই ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒක දුර්වලලා කැඩිලා බිඳලා විනාශ වෙලා එහෙම බෑ. ඒකත් එක්තරා හේතුවක් වෙනවා. මේ ශරීරය පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙන හේතු ටික ඔක්කොම තියෙනවා. ආස්වාද ප්‍රස්වාස ශරීරයේ පවත්වාගෙන යන්න අවශ්‍ය හේතු. අපි හුස්ම ගන්න නැතුව පිට ගන්න නැතුව හිටියොත් විනාඩි දෙකක් තුනක් ඉඳී වැඩි වුණොත් තුනක්වත් ඉඳ බෑ නැගලා වැටෙනවා. ස්වභාවයට සීතල උෂ්ණ දෙක මේ අංග පවත්වාගෙන යන්න හේතු වෙන කරුණු දෙකක්. අධික සීතල තැනට ගියොත් අපිට ඔරොත්තු දෙන්නේ නැති ඇදගෙන මැරලා යනවා. අධික උෂ්ණ තැනකට ඇඟට ඔරොත්තු දෙන්නේ නැති උෂ්ණ තැනකට ගියොත් මැරලා යනවා. ඒකයි උෂ්ණේ වැඩි වෙන රටවල එක සමහර කාලවල මිනිස්සු වැඩිනේ සීතල වැඩි කාලයට සමහර සීතල රටවල මිනිස්සු නැරෙනවා. එතකොට ඒකත් ආහාර එකක් මේ ශරීරේ පවත්වාගෙන යනවා. ඉතින් ආහාර දුන්නොත් මේ ශරීරේ පවතී දවස් 6ක් 7ක් යනකොට හිටින් මැරලා. වතුරක් බොන්නේ නැතුව හිටියා. එතකොට වතුර බීලා ජීවත් වෙන්න පුළුවන් වතුරවත් නොදී හිටියොත් ඉතින් දවස් 7කින් විතර මැරෙනවා. එතකොට මේ ආහාරත් එක්තරා ප්‍රත්‍ය වෙන කාරණාවක් තමයි. ඊළඟට මේ මේ ශරීරයේ රූප කොටස් ඇතුළේ තියෙන මූල ධාතු අතරින් පඨවි ආපෝ තේජෝ වායු තියෙනවා. ඔය මූල ධාතු අතරින් තමයි ලෝකේ ඕනම රූපයක් හැදිලා තියෙන්නේ. එන්නේ මේ මූල ධාතු අතරේ සමතාවය තියෙනවා. සමබරතාවය. කියන්නේ එකක් හැටි වෙලා අනිත් එක එකක් අධික නිසා මුස්සන් වෙලා අනිත් එක පහත් වුණොත් ඒ මාරියන්නේ නැහැ. ඔව් අපට අවශ්‍ය ප්‍රමාණයට අපිට කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය සමබර තත්ත්වයෙන් පවතින තාක්කල් පමණයි ජීවිතේ පවතින. ඔය එක කොටසක් හරි පඨවි ධාතුව අපෝ තේජෝ වායෝ. ඔය එකක් හරි අතිශයින් උස්සන්න වීමක් හෝ අතිශයින්ම පහළ වැටීමක් වුණොත් ජීවිතේ මැරෙනවා. ඉතින් මේ විදිහට රූපේ පවත්නා හේතුන් එක තියෙනවා. නාමයේ පවත්නා හේතුන් තමයි අර කර්ම ශක්තිය ආදී. මේ ඇඟේ එල්ල තමයි මේ සිත පවතින්නේ. ඉතින් මේක හරියට දකිනවා දකිනකොට මොනම ආකාරයකින් හරි මේ රූපේ පවත්නා හේතුන් නැතිවීමෙන් හරි ආයසේ ගෙවීමෙන් හරි එහෙම නැත්නම් කර්මයේ ගෙවීමෙන් හරි නැත්නම් අකාලේ කවුරු හරි වෙඩි දෙනවා බෝම්බයකට අහු වෙනවා මොකක් හරි එන එකකින් එහෙම හරි මේ ශරීරය කැඩිලා බිඳිලා මැරිලා වැටෙනකොට මේක එල්ලිලා පැවති අර විමුක්ත කියන සිතට එල්ලෙන්නට තැනක් නැහැ. බට ඒක එල්ලිලා හිත මේ රූපේ එල්ලීගෙන සිත පවතින හදවත ඇසුරු කරගෙන මොළේ ඇසුරු කරගෙන. ඉතින් මේ දෙකේම ක්‍රියාදාමය මෙතෙන්දී අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙකේම ක්‍රියාදාමය නැති ගමන් නිරන්තරයෙන් එනිය මැරුණාට පස්සේ අර සිතට යන්ට එන්න එල්ලෙන්නට තැන නැහැ සිත නිවෙනවා. ඒ දැන් සිත නිවෙනකොට මේක කිසිම කුසල ලකුසල කර්ම මොකක්වත් සැක කරලා නෑ. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ. අස්මිමානිය නිරුද්ධ කරලා තියෙන්නේ මම කියලා කෙනෙක් හැඟීමක් නෑ. ඒක නිසාම ඔහුගේ සිත තුළ පැහැදිලිවම සබ්බ ලෝකේ අනිබිගත සංඥාව කියන සාවලෝ පිටලා තියෙන මුළු බෙස්සේ කිතකරණක ඇලීමක් නැතිකම. يعني මේ ලෝකේ කොතනක ඉපදුනත් ප්‍රතිසන්දි විඥානය කියන දැනීම ගිහිල්ලා පහළ වෙනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ඒක. ඒක පහළ වෙච්ච ගමන් ඒ බහවලට සුදුසු පරිදි රූපකයක් තියෙන බව තියෙනවා රූපේ නැති බව තියෙනවා රූපේ තියෙන බවවල නම් රූපකයක් පහළ වෙනවා ඉතින් ඒවා මම මගේ කියලා අල්ලගෙන බදාගෙන ඔය කටයුතු කරන අවිද්‍යාවෙන් කැරලි කැරලි මේ தත්ත්වය දැකලා මේ මුළු විශ්වයේ කිසි තැනක මේක පහළ නොවිය යුතුයි කියන කාරණාව හදවත කැවි හදවතට කැවි ගොස් තිබෙනවා ඉතින් ඒක නිසා ඔය රතන සූත්‍රයේ එහෙම කියනකොට කියනවා කිහිනම් පුරාණං නවන් නැති සම්භවං පැරණි දේවල් කර්ම ඔක්කොම සීනක්ෂය වෙලා පුනර්භවය ගැන දෙන කර්මසේ වෙලා කර්ම විපාක නෙවෙයි නවන් නැති සම්භවං අලුතෙන් කර්ම කරන්නේ නැහැ මොකද ප්‍රසාර කරන්නේ නැහැ අපසාර කරන්නේ නැහැ කියවනේ සීනා ජාති මේ කියන්නේ කීනම් පුරාණ නවන් නැති සම්භවං විදත්ත චිත්තා මේ මේ මේ භවයේ ගැන කිසිම හැඟීමක් නැහැ විරත් බැඳීමක් නැහැ ඒ කියන බීජ බීජේ වූ අවිද්‍යාව නිරුද්ධ කළා ඊළඟට අවිරුල්ලි ඡන්ද මේ රෝසේ පාසඳා කටීමේ තියෙන ඡන්දේ සම්පූර්ණයෙන්ම නැති කළා ඒක නිසා නිබ්බන්ති දේරා යතහයන් පදීපු පහනක් නිවනාසේ මේ ඥානවන්ත තැනැත්තා නිවිලා. ඉතින් මරණ මොහොතේදී මේ ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිවම Tamanට අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්නකොට Tamanගේ සිතින්ම එවැනි කෙනාගේ සිතින්ම කියවෙනවා "හීනා ජාති යුසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්‍යාති පජානාති" මේක රහතේ සෑම කෙනෙකුගේම සිත තුළින් નિરાයාසයෙන්ම මතුවෙන ධර්මතාවයක්. ජාතිය සේවනා තීනා ජාති විශේෂම් බ්‍රහ්මචර්යයන් කළ කළ යුතු බ්‍රහ්මචාරී ජීවිතයේ වාසය කරලා නිම කළා. ඒ කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළා. කතං කරණීයම් කළ යුතු දේ කළා. නාකරං ඉත්තත්තාති ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැහැ කියලා පජානාති දැනගන්නවා. ඉතින් මෙන්න මේ தත්ත්වයේ සිටින පුද්ගලයා මුළු ලෝකෙමත් අත්හැරලා තමන්ගේ සංස්කාර ලෝකයක් අත්හැරලා කිසියක ගැලීමක් බැඳීමක් මොකක්වත් නැහැ මම කියන හැඟීමක් මොකක්වත් නැහැ ඒකාන්ත වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මම දුකක් කියලා අවබෝධ කරලා තියෙන පවත්තන් දුක්ඛං මේක නිවී යාමම අපවත්තන් සකම් නොපැද්දීමමයි සැපය කියන එක තේරුම් අරගෙන තියෙන්නේ ඒක නිසා අර මරණ මොහොතේ යනකොට ඔක්කොම දේවල් බාහිර ලෝකේ සත්‍යය අල්ලගෙන දඟලනවා වගේ නෙවෙයි අනේ මේක කවදද නැති වෙන්නේ කියන හැඟීමෙන් ඉන්නේ. වෙන ලෝකයේ මිනිස්සු මැරෙන්න බයයි. මෙතන ඒක අපරිතස්සන. මේ එවැනි කෙනෙකුගේ සිත තුළ පරිතස්සනාවක් ඇති ගැනීමක් නැහැ. එතකොට මේක කොයි වෙලාවෙද මැරෙන්නේ කියන එකයි එයාට උතුම්ම දේ. මේ පවතින එක මහා කරදරයක් වදයක් කියලා තියෙනවා. පන්න බහරම් විසංයුත්තං මේ බර පැත්තට දාලා තියෙනවා. මේ බර මහා විශාල එකක් මේ පංචස්කන්ධ බර අඤ්ඤම් භාරං අනාදී වෙනත් බරක් ඇද ගන්නට එපා කියන එක හදවත තුළ පැවිලා තියෙනවා. එන්න මේ පුද්ගලයා ඒක නිසා මේ මොකක්වත් නෑ මුළු විශ්වයම සිටින් අතහැරලා දෙන කොයි දේ කර කර හිටින මරණ මොහොතකට ආවත් ඒ මරණ මොහොතේ එක පාට එක ස්තප් ඒ කියන්නේ තප්පරයකින් ලක්ෂෙන් දසලක්ෂෙන් එකක් ගන්නටත් වඩා සුළු කාලයක් තුළ මේ සියල්ලම අතහරින කෙනෙකුට අර නිවිච්ච සිත ඇති වෙනවා. ඒ නිවිච්ච සිත පහනක් නිවනාසේ නිවෙනවා. නිවෙනකොට නැවත තැනක පහළවන්නට කිසිම හේතුවක් නැහැ. මෙන්න මේක අත්දකපු කෙනෙක් තමයි දකින්නේ සංඛාර නිරෝධා විඥාන විඥාන නිරෝධෝ කියන්නේ. සංස්කාර නිරුද්ධ වීම නිසා විඥානය නිරුද්ධ වෙනවා. පුනර්භවයේ නිරුද්ධ වෙනවා. මේක සාමාන්‍ය මොන්නම ආකාරයකින්වත් තර්ක වලින් විතර්ක වලින් ඔප්පු කරලා දැනගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අපි කියනකොට මේ කාරණා මේ අයට තේරෙන්නේ වෙනම දෙයක්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්නේ ඔය ප්‍රත්‍යක්ෂ අත්දැකීම සුළුපටු අත්දැකීමක් නෙවෙයි අති ගැඹීර වූ අත්දැකීමක්. එතකොට එයාට පැහැදිලිවම පේනවා සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානය ගෙන දෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒක ඉස්සෙල්ලා එක නිකන් හැඟීම් මාත්‍රයක් පමණයි. ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් අත්දැකීමක් නෙවෙයි. ඒක නිසා ඒ පුද්ගලයාට පැහැදිලිවම පේනවා කලින් ඊට ඉස්සර අස්මිමාන නිරුද්ධ කරන්න ඉස්සෙල්ලා ඒ කලින් කිව්වා. ඊට ඉස්සෙල්ලා අපි මේවා ඔක්කොම අල්ලාගෙන හිටියනේ මම කියලා අල්ලාගෙන හිටියා මගේ කියලා අල්ලාගෙන හිටියා තණ්හාවයි තිබුණා මහානේ තිබුණා එතකොට උපාදාන කරගෙන හිටියා භවයේ රැඳී සිටීමට ජීවත් වීමට ආශාව තිබුණා මේ භවයෙන් හරි වෙන භවයක හොඳ තැනක හරි ගිහිල්ලා උපදින්නට ආශාව තිබුණා ඔය වගේ නොයේ දේවල් තිබුණා අවිජ්ජාව තිබුණා තණ්හාව තිබුණා, උපාදාන තිබුණා, කර්ම රැස්ීමේ ශක්තිය සිත තුළින් කර්ම ගලා ඒමේ ශක්තිය කර්ම භව ශක්තිය තිබුණා. මේවා තියෙනකොට සිත එකක් ඇති සිත ඔන්න ඇති වුණා ඒක නැති වෙනකොට තව සිතක් එනවා ආයෙ සිතක් ඇති වෙනවා ඒක නැති වෙනකොට තව සිතක් එනවා ඒ සිතත් නැති වෙනවා නැති වෙනවා ආයෙ සිතක් එනවා මේක ඉතින් දිගින් දිගට ඔය වෙයි කලන්න බලන්න යනවා මරණ මොහොතේ තෝ තත්ත්වය මෙදා ආවා ඒ තිස්සරාම් නෝල් එතකොට ඒ මර ඒ භවයේ මරණ මොහොතේදී ඒ ශරීරයේ ඇසුරු කරගෙන සිතක් පහළවන්නට හැකියාවක් නැහැ ශරීරයේ මැරෙන නිසා එතනින් මේ සිත නිරුද්ධ වෙනකොටම ඒක පහනක් වෙන වශයෙන් නිවෙන්න බෑ වේගයෙන් ආපු ඇති වේති නැති නැතිව ආපු ක්‍රියාදාමය අර ආසන්න වශයෙන් පහළ වූ සිතට අනුරූප වන ආකාරයෙන් ඔය හරි භවයක ගිහිල්ලා මේක හට ගන්නවා සංඛාරපච්චය විඥාන. ඒ විදිහට දකිනවා. මේ විදිහටයි මේක සිදුවන්නේ කියලා. එනම් සංඛාර නිරෝධා විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වන්නේ මේ විදිහටයි කියන එකත් පැහැදිලිව දකිනවා. මෙන්න පටිච්චසමුපාදයේ ගම්භීරම අවස්ථාව තමයි ඔය. පටන් ගන්නෙ මොකෙන් තමයි බුදුහාමුදුරුවෝ. බොහෝ අවස්ථාවල පටිච්චසම්පාද ධර්මයන් පටන් ගන්නෙ ඕකෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. නැත්නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අර විඥානේ නිරුද්ධ වුණා නම් ප්‍රතිසංඥානේ නිරුද්ධ වුණා නම් ආ ඉතින් ජාතියකුත් නෑ ජරාවකුත් නෑ ව්‍යාධියකුත් නෑ මරණයකුත් නෑ තෝක පරිදේව දුක් දෝමනස් මොකක්වත් නෑ ඒව මේ තස්සට ඒ ලස්ස දුක්ඛන්දස්ස නිරෝධෝ හෝති ඒ ආකාරයෙන් මේ මහා දුක්ගිනි ජාලාව නිරුද්ධ වී නිවියනවා ඉතින් ඒක නැත්නම් සංඛාරපත්‍ය විඥානන්න නැවත ඉපදුණා නම් ඉතලිච්ච ගමන්ම ඉතින් ජාතියක් වෙනවා ජරාවක් වෙනවා ව්‍යාධියක් වෙනවා මරණයක් වෙනවා නේ කායික දුක් වෙනවා මානසික දුක් වෙනවා රටේ තියෙන ඔක්කොම දුක් තමන්ගේ පංචස්කන්ධ ලෝකේ තියෙන තාක්කල් දෙතිනවා ඒ මේ තසතේ රස දුක්ඛ පංචස්ස සමුදයෝ හෝති මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා මේකයි දුක්ඛ සත්‍ය මේකයි දුක්ඛ සමුදය සත්‍ය මේකයි නිරෝධ සත්‍ය කියලා පැහැදිලි වශයෙන් වෙනි කුජලයක් ගන්නවා දකින්නකොට මේ දැන් ලැබුණු දැන් දකින්න මේ නිරෝධ සත්‍යම තමයි අන්තිමේදී මාර්ග සත්‍ය බවට පත් වෙලා මේවා පහනක් වෙනවාසේ නිවි යන්නේ කියන එකක් දකිනවා චතුරාර්ය සත්‍ය පැහැදිලිවම දකිනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දැක්කේ අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දකින්නට බැරි එකට ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව කියන්නේ මම පටන් ගත්තේ එහෙමනේ කතමාන් විකේ අවිද්‍යාව යංකෝ වික්‍රේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං ආමුචල වික්‍රේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද මානේ දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැහැ. ඒවා හරියට දැක්කනම් මෙහෙම හරියට අවබෝධ කළා නම් මෙහෙම මේ තුලින් කෙනෙකුට මේ සංස්කාර ගමන සම්පූර්ණයෙන්ම නිම කරන්නට පුළුවන් වෙනවා. අපි මේ ධර්ම කාරණා ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කළාට ප්‍රායෝගික වශයෙන් ඕවා කරන ආකාර කිව්වේ නැහැ. ඒ කරන ආකාර කරන්නට නම් කියන්නට නම් අධීරෙන් අධීරයට ওই தත්ත්වයට සිත පත්තන ආකාරයට විස්තරයක් කරන්නට වෙන මාසායක්වත් ඒකට අඩු වශයෙන් කයි. ඒ කියන්නේ සෝවාන් වීම සඳහා මේ විදිහට යන්නට ඕන සකදාගාමීෙන්ද මේ විදිහට යන්න ඕන අනාගාමීෙන්ද මේ මේ විදිහට යන්න ඕන රහත් වෙන්න මේ මේ විදිහට යන්න ඕන ආදී ඔක්කොම දේවල් කියන්නේ. අපි මේ ධර්මමය කරුණු ටිකක් ඉදිරිපත් වීම සඳහායි මේ කරුණ ඉදිරිපත් කළේ. එතකොට මේ දක්වා කියපු ධර්ම කාරණාවල කෙටි සාරාංශය දැන් අපි කියනවා. අපි පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුම අවස්ථාව විද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන කියන එක බව පෙන්වන්න කළා. ඒ ගැඹුර ගැඹුරු වශයෙන් දිස්සන්නේ තමාට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකි නිසා කියන කරුණ දැනෙනවා දැක්කෝ. එතකොට මේක පැහැදිලිව දකින්නට පුළුවන් වන්නේ අවිජ්ජාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරපු කෙනෙකුට කියන කාරණාවයි ඊළඟට කියන්නේ. එතකොට අවිද්‍යාව නිරුද්ධ වී යාම දැකිය හැකි ආකාරයක් අපි පෙන්වමු කළා. මේ පංචස්කන්ධ ධර්මයන්ම සම්පූර්ණයෙන්ම දීවි යාම මුළු විශ්වයම දීවි යාම දැකීම තුළින් ඇති වෙන ඒ විශ්ව ශූන්‍යතා දර්ශනයේ ඉක්මවාග සිහිතින ස්කන්ධ ධර්මයන් ඉක්මවා යමින් ලැබෙන විමුක්ත සිත උදා වුණාට පසුව කිසිම සිතුවිල්ල සිත තුළ ගලන්නේ සංස්කාර ගැලීමක් නෑ. ඒක නිසා ප්‍රඥාව තුළින් ඒ සංස්කාර ගැලීම සම්පූර්ණයෙන්ම බියලවා හැරිය ඒ වියලවල් හැරපු නිසාම සංස්කාර ගණන් නැති නිසාම මරණ මොහොතෙන් පස්සේ නැවත ඉදීමක් සිදුවන්නේ සංස්කාර නිරෝධා විඥාන නිරෝධ වෙනවා. මේක හරියට අත්දක වෙනකොට මේවා තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් මේ විදිහට සිත මිලිගැලීම සිදුවන ඒක තියෙන තාක්කල් නැවත නැවත මේ විදිහට සිදුවෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක විස්තර කිරීමේදී අපි කියපු ධර්ම කාරණාවල ඉතාම කෙටි සාරාංශය. මා කියවනේ මේ සංස්කාර ඔක්කොම දියලවා යනවා කියලා මේක බුදුහාමුදුරුවෝ කියපු වචනයක්. අපිත් ඒක ඒ විදිහටම කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයක් මෙහෙම. සමන්ති සම්බදී සෝතා සෝතානන් කින් විවරණ සෝතාන සංරම්භෝහි කේන සෝතා පිටිනේ කිය. පාරායන වර්ගයේ තියෙන සූත්‍රයක පතා එකක් අපි මේ කියන්නේ. හැම පැත්තෙන්ම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන යනවා සවන් සම්බදේශෝ. සෝතානං කිනිවාන මේ සෝතයන් මේ ජල ප්‍රවාහයන් ආවරණය කරන්නේ කොහොමද කුමකින්ද? තේන සෝතා පිටියරේ මේ ජල ප්‍රවාහයන් වේලවා හරින්නේ මොකකින්? යානිසෝතානි ලෝකස්මෙන් සතිතේ සම්නිවාරණ සෝතානං සංවරම් භූමි පඤ්ඤායති පිටීරි බුදුහාමුදුරු දුන්න පිළිතුරේ ප්‍රශ්නෙට හැම පැත්තෙම මේ ජල ප්‍රවාහයන් ගලනවා සතිය තුළින් ඒවා සංවර කරගන්නට පුළුවන් පඤ්ඤායේති පිටීරේ ප්‍රඥාවද ප්‍රඥා දර්ශනයෙන් තමයි මේවා වියලවා හරින්නේ ගඟක් ගලගලා ගිහිල්ලා සම්පූර්ණයෙන් දිය බිඳුවක්වත් නැතුව වියලී ගියාසි ඉතින් බුදුහාමුදුරුවෝ මේ ධර්මයන් කොහොම අත්දැකීම් ඇතුව කියන්නට ඇද්ද බුදුහාමුදුරුවෝ දකින්න ධර්මයේම දකින්න ඕනේ. නැත්නම් මම කවදාවත් බෑ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් මේ ගාථාව ප්‍රකාශ කළා. ඒවා විස්තර කරන්න යනවා නේ. ඒතකොට මේ දක්වා කියපු ධර්ම කාරණු වල සාරාංශය මේ අද ප්‍රකාශ කරා. මේ ධර්ම කරුණ ඇසීම තුළින් මේ ඇයට ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්ම කාරණා තේරුම් ගන්නට නොහැකි වුණත් මේ ඇයට තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයෙන් අපි මේ ධර්ම කරුණු ඉදිරිපත් කරනවා. ඒක නිසා තරමද්දරට හෝ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති වුණත් ඒක තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන තේරුම් ගැනීමේ ශක්තිය තුළින් අත්තන කුසල ශක්තිය ඒකාන්ත වශයෙන් මේකට මේ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා අවිජ්ජා නිරුද්ධ වෙන්නේ මගේ සිත තුළ සංස්කාර නිරුද්ධ වුණා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීම නිසා මගේ ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වුණා කියලා අත්දකලා සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරලා මේ සසර දුක නිම කිරීමට සම්පූර්ණයෙන් වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරනවා. දෙවියන්ට පින් දෙමු ආකාශත්හාටිගෙන් පාටේකින් ආකාශත්හාටි බුම්මත්හා දේවානාගා නෛනිකා පුඤ්ඤන්තං මොදිසා චරංගක්ඛන්ද සාසන ආකාශත්හාටි බුම්මත්හා දේවානාගා නෛනිකා පුඤ්ඤන්තං මොදිසා චරංගක්ඛන්ද දේශනං ආකාශත්හාටි බුම්මත්හා දේවානාගා නෛනිකා පුඤ්ඤන්තං මොදිසා චරංගක්ඛන්තු මම් පනන්ති ප්‍රාර්ථනා ගන්නා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේකද සීලං සරණ සත්‍යමේ යගේ මල අපසන සේවා පරලෝය අත්පත්පත් වේවා නිවනේ සැනසීම ලබ මේ කුසල හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායනෝ චක්කාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිඤ්ඤතු සුපත්තේ වානිසරති